ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ පස්වෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ එනිසා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච බික්කවේ දුක්ඛස්ස වේමත්තතා අත්ති බික්කවේ දුක්ඛං අදිමත්තං අත්ති බික්කවේ දුක්ඛං පරිත්තං අත්ති බික්කවේ දුක්ඛං දන්ද විරාගී අත්ති බික්කවේ දුක්ඛං කිප්ප විරාගී තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දුක්ඛ නැත්නම් මේ සාමාන්‍ය සිංහල කියන දුක කියන දේ පිළිබඳව මේ වැඩමුළුවේදී ඇතුළට විස්තර විභාග කරන්නයි මේ පාලි පාඨය අපි ඉස්සරහින් තියාගත්තේ. ඉතින් මේ පාලි පාඨයත් මීට පිස්සර දවස්වල ගත්ත මේ පාලි පාඨත් අපි ඔක්කොම නිබ්බේධික සූත්‍රයෙන් ගත්ත බව මේ වෙනකොට හුඟ දෙනෙක් දන්නවා. ඒ නිබ්බේධික සූත්‍රයේ ਸਰවචනාංශි විසින් දේශනා කරන්න යෙදිලා අංගුත්තර නිකායේ චක්කනිපාතේ කියන්නේ අයේ කාරණා සඳහන් වෙන පොතේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකන් ඒ පොතේ උද්ෘත අනුව දුක කියන්නේ මොකද්ද? ඒ වගේම දුකේ හටගන්ම නිදාන සම්භවය මොකද්ද කියන ඒ pāli වාග් මාලා දෙක ඉදිරිපත් කරගත්තා. අපි ඊගාවට ගන්නේ නැත්නම් අද ඉදිරිපත් කරගත්තේ කතමෝච බික්කවේ දුක්ඛස්ස වේමත් වේමත්තතා කියලා. ඒ කියන්නේ දුක මොන මොන ආකාරයෙන් නානාවිධව අපිට විශේෂයෙන් භාවනා කරන යෝගාවචරයට පෙනී හිටිනවද කියලා. ඒ කියන්නේ එකම දුකේ විවිධ පැතිකඩ මුණත් තියෙනවා. ඒක සරුවචන් ආශිපාව පිළිගන්නවා. ඉතින් ඒ නිසා අත්‍යබික්කවේ දුක්ඛං අදිමත්තං බොහෝමත්ම බරපතල තද බල දුක් දෙවන පපුවේ අත්පැහැර හඬන විලාප තියෙන ಜಾති දුක් වර්ගයක් තියෙනවා. අත්‍යබික්කවේ දුක්ඛං පරිත්තං බොහොම පොඩිවට අපිට ලේසියෙන් හසුරව ගන්න පුළුවන් දුක් වර්ගයකුත් තියෙනවා. අත්‍යබික්කේ දුක්ඛං දන්ද විරාගී පැහැරයින්ද අයින් කරන්නට ඡය කරන්නට නිරුද්ධ කරන්න අමාරු ಜಾති දුක් වර්ගයකොත් තියෙනවා. අතිබික්කවේ දුක්ඛං කිප්ප විරාගී බොහොම ඉක්මනට දැන් කළු ලෑල්ලක රටුණු කෑල්ලක ලියපු එකක් මකලා දානවා වගේ මකන්න පුළුවන් ಜಾති දුක් වර්ගයකොත් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ දුක්ඛ සම්බන්ධව බලනකොට ඒ වගේ ලේසියට පටන් ගන්න පුළුවන් තැන් වලින් පටන් අරගෙන ක්‍රමයෙන් Tamange දුක පිළිබඳව දැරීමේ ශක්තිය දුර පිළිබඳව මූණදීමේ ශක්තිය ඒකට ප්‍රතිශක්තිය කියලා කියන්නේ වැඩි කරන කෙනා තමයි යෝගාවචරය කියන්නේ. ඉතින් ඒකෙදී ඒ දුක සඳහා හේතු වෙන වස්තුකාම දුරු කිරීම එහෙම නැත්නම් ඒ ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රියත්තන්ගෙන් වෙන්වීම අමාරු දෙයක්. නමුත් ඒක తాවකාලික හෝ නැත්නම් ස්ථිර වශයෙන් ඒක අයින් කරනවා. එතකොට අපි පරිසරයක් ලබා ගන්නවා ඊට යටින් තියෙන ක්ලේශකාම වැඩ ගන්න හැටි බලන්න. ඉතින් ඒක තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. ඒ ක්ලේශකාම වලත් ওই කියන විදිහට දන්ද විරාගය, කිප්ප විරාගය කියලා ලේසියෙන්ම ගන්න පුළුවන් જાති තියෙනවා. ඒ වගේම අමාරුවෙන් ජීවත් කරන්න පුළුවන්, මකන්න පුළුවන් දේවල් තියෙනවා. අදිමාත්‍ර දුක් තියෙනවා. පොඩි පුංචි දුක් තියෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙකුටම පටන් ගන්න පුළුවන්. Tamanට තියෙන මේ දුක්වල වේමත්තතාවය නිසා පහසු තැනින් පටන් අරගන්න. තියෙන තැනින් පටන් අරගන්න. පටන් අරගෙන කරගෙන කරගෙන යනකොට අර තමන්ගේ අර ප්‍රතිශක්තිය වැඩෙනකොට එnde end end end ඊට වඩා අධිමාත්‍ර වූ දුක් දරා කියා ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒ වස්තුකාම අධහැරලා ක්ලේශකාම වශයෙන් කාම විතක්ක ව්‍යාපාද විතක්ක ආදී වශයෙන් තියෙන නැත්නම් කාම ඡන්ද නීවරණ ව්‍යාපාද නීවරණ වශයෙන් තියෙන මේ නීවරණත් එක්ක වැඩ කරනකොට යෝගාවචරයට ගීගෙදරදී දකින්න හම්බෙච්ච නැති අමතර දුක් වර්ගයක් පහළ වෙනවා. ඉතින් ඒ වුණත් ඒක කඩන්න පුළුවන්. එකක් తాවකාලිකව වඩනවා. අනිත් එක එහෙම දුර්ලභ කරලා කරලා කරලා කරලා අය නැති නොවෙනා තාලෙට කඩනවා. එතකොට ඒකේ తాවකාලිකව කැඩීම තමයි අපි සමත භාවනා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක හිරි වට්ටනවා. ඒක සිහි නැති කරවන. සිහි නැති කරවලා අපිට වැඩේ කරගෙන යන්න පුළුවන් තාක් කාලයක් සිහි නැතිව තියාගෙන එහෙම කරන්න කරන්න කරන්න ඒකේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන විස්තර අපිට හම්බ වෙනවා. එimhe කරගෙන කරගෙන යනකොට මේ කෙලෙස් වලත් කීකරු වෙන තත්වයක් තියෙනවා. අන්න එහෙම ගොඩක් සමතේ හරහා එනතන් සති සමාධි දෙක හරහා කීකරු කරගත්තට පස්සේ තමයි අපිට ඒ පරපතල කෙලස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙදී ක්ලේශකාම පිළිබඳව ඒ යෝගාවචරයා යම් අවස්ථාවක ජයග්‍රහයි හැඟීමක් නැත්නම් මට පුළුවන් කියන හැඟීමක් ගත්තොත් ඒක යෝග ජීවිතය ඉතා වැදගත් අවස්ථාවක් වෙනවා. යම් වෙලාවක යෝගාවචරයා ඒ නීවරණ ධර්ම එනතන් අපි වට පරිඋත්ථාන කෙලස් කියලා වචනයක් පාවිච්චි කරනවා. අන්නේ නීවරණ ධර්ම පිළිබඳව වශී භාවයක් ගත්තට පස්සේ අත්‍යර්ථයට ගත්තට පස්සේ ඒකින් ඇතිවෙන සතුට නැත්නම් ඒ ජයග්‍රාහී හැඟීමට කියන්නේ මේ නිර්ාමිෂ සුඛ කියලා. ඒ කියන්නේ අර වස්තුකාමයට එක්ක නැත්නම් කාම වස්තුන් එක්ක අපි ජීවිතය ගත කරනකොට ලැබෙන සුඛය ලස්සන රූපයක් දකිනකොට ලස්සන ශබ්දයක් අහනකොට ගඳක් රසක් පහසක් ලබනකොට ඇති වෙන මේ සතුටේ ප්‍රමාණය ඒකට ගොදුරු වෙන අරමුණේ තීව්‍රතාවයත් එක්ක සමානයි. ඉතින් ඒ නිසා ඒවට කියනවා ආමිෂ කියලා. ඒ වස්තුවක් එක්ක සම්බන්ධ වෙලයි පවතී. නමුත් යම් දවසක යෝගාවචරයා මේ කෙලස් වැඩ කරන හැටි දැකලා, නීවරණ වැඩ කරන හැටි දැකලා, පරිඋත්ථාන කෙලස් වැඩ කරන හැටි දැකලා අර විදිහට කාම වස්තුවක් දැක්කත් හිතේ කාම ඡන්දයක් ඇති නොවෙන්න කටයුතු කරන්න දැනගත්ත දවසේ ඉස්සල්ලා ඉස්සල්ලා නම් වෙන්නේ తాවකාලිකව යටපත් කිරීමක්. පස්සේ යෝගාවචරයට තේරෙනවා ඒ බාහිර වස්තු වල නෙවෙයි කෙලෙස්මතු වීමේ හෝ යට කිරීමේ ශක්තිය තියෙන්නේ Taman එක දිහා බලන හැටි. Taman ඒකට ලෑස්ති වෙන හැටියෙන් ආන්න ඒ සඳහා යෝගාවචරය ක්‍රියා කරගෙන යනකොට යම් දවසක Taman ඒ රූප ද්‍රව්‍ය ද්‍රව්‍ය වලින් ආමිෂයෙන් වෙන් වෙලා නැත්නම් ආමිෂයේ තියෙන ඒ බන්ධණයෙන් වෙන් වෙලා මොනතරම් කාම දනවන හැඟීමක් තිබුණත් ඒකෙන් කාමය తాවකාලිකව හෝ ඇති කරගන්න නැතුව ඉන්න. දැන් ස්ථිරව හෝ ඇති කරගන්න නැතුව ඉන්න ගියාට පස්සේ ඇතිවෙන ජයග්‍රාහී හැඟීම निराமிෂ සුඛයක් කියලා කියනවා. එතකොට ඒ යෝගාවචරයට ඒ අවස්ථාව විග්‍රහ කරන්න පුළුවන් සතුට පිණිස නැත්නම් අදිෂ්ඨාන ශක්තිය වැඩි වීම පිණිස ඒ වෙලාවට හොඳට තේනවා කාම අරමුණක් තිබුණාට කාම තණ්හාව පහළ වෙලා නැහැ. කාම අරමුණක් තිබුණාට භව තණ්හාව පහළ වෙලා නැහැ. කාම අරමුණක් තිබුණාට විභව තණ්හාව පහළ වෙලා නැහැ. ඇත්තටම කියනවා නම් ඉස්සලා යෝගාවචරය යුව දැනගන්නේ ඉස්සලාම ආරසා වෙච්ච බව තේරෙනවා. තේරලා දැන් ඒ අරමුණ කාම අරමුණක් හෝ ද්වේෂ අරමුණක් විනිවිදගෙන තමන් ගත්ත මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්කම එතෙන් තමන්පත් වෙච්ච ඒ විවේකය ඒ හුදකලා බව ඒ විස්රාමයේ අරස කර ගන්න පුළුවන් බව දන්නාම ලොකු අරසාවක් දැනෙනවා. අපි ඊයේ දේශනාවේදී සෑහෙන දුරට ඒ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන ඒ කට වචනෙන් ඒක විස්තර සහිතව තේරුම් ගත්තා. තේරුම් ගන්න උත්සාහ කරා. ඒක සඳහා මට හිතුණා මේ සිද්ධිය අද නැවතත් මතු කරගෙන ඒක දිගේ අපි ඉදිරියට යමු කියලා මේ මාළුන්කි පුත් ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟටපත් වෙලා ඉල්ලා හිටිනවා අවසරයි ස්වාමීන් මම මේ පැත්තකට වෙලා තනි වෙලා විවේකීව භාවනාවක් කරන්න හදනවා මට කමටහනක් දෙන්නයි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මම දැන් දෙන්න තියෙන හරිය දීලා තියෙන්නේ තවත් ඇවිල්ලා මේ පුද්ගලිකව කමටහන් ඉල්ලනවා මගෙන් දැන් කියලානේ තියෙන්නේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒකට එච්චරම සැලෙන්නේ අර ඉල්ලීම බුදුජානනාථේ කරපු ඉල්ලීම් බලන්නේ. එතකොට බුදුජානනාථේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් හරස් ප්‍රශ්න එීමකට පටන් ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේන් අහනවා යේකේ චක්කු විඤ්ඤය රූපා අදිත්තං අජිත්ත පුබ්බං නපස්සති නපස්සිසanti අත්තිතේ රාගංවා ප්‍රේමංවා ඡන්දෝවා කියලා. මාළුක පුත්තු උඹට ඇහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා කවදාකවත් දැකලා නැහැ. බලන් ආසාවකුත් නැහැ. දැන් පෙනෙමිනුත් නැහැ. ඉස්සරහට පෙනෙයි කියලා විශ්වාසිකුත් නැත්නම් එවැනි රූපයකින් ඔබට කෙලෙස් ඡන්දයක්, ප්‍රේමයක්, රාගයක් හටගනින්ද කියලා. ඉතින් යා කියනවා එහෙම නැහැ කියලා. ඉස්සර වෙලත් නැහැ. ඒක අනේ ආයෙ බලන්න ඕන කියලා තමන් දැනට බලන්න සැලසුමක් හදලත් නැහැ. දැනට ඒක පෙනෙමිනුත් නැහැ. ඉස්සරහට පෙනේ කියලා විශ්වාසිකුත් නැත්නම් එහෙම චක්කු විඤ්ඤාය රූපෙකින් ඡන්දයක් රාගයක් ප්‍රේමයක් කියන කෙලෙස කාමයක් හටගන්නේ නැහැ කියලා. ඊට පස්සේ සෝත විඤ්ඤාය සද්දා, ඝාන විඤ්ඤාය ගන්ධා, ජීවා විඤ්ඤාය රස ආදී වශයෙන් මේ පහම ਸਰවචනාංශේ පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා අතීත රූප අනාගත රූප අතීත සද්ද අනාගත සද්දෙන් කවදාකවත් කෙලෙස් හට ගන්න බෑ. Taman ඒව හොයාගෙන ගිහිල්ලා. ඒව ගැන සැලසුම් කරලා කෙලෙස් ගත්තේ නැත්තම්. ඊට පස්සේ බොහොම මේ අර තොරතුරු දුන්නාට පස්සේ කෙලින්ම ඒ මාළුකේ පුත්‍ර ස්වාමීන් වහන්සේට කියනවා වර්තමානයේත් උඹ යම් එකක් දකිනවා නම් ඒක දැකීම දැකීම මතින් නතර කරපන්. ditthi ditta mattam bhavishyati suti sutta mattam bhavishyati මුති මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතපත්තම් භවිෂ්‍යති ඇත්තට මේ දකින වස්තු කාමය කාම වස්තුව උඹ පිටිපස්සේ එල්ලි එල්ලි ඒක උඹ කොනහන ගතියක් නෑ උඹ තමයි ඒක පස්සේ එල්ලි එල්ලි ඒ තෘෂ්ණාව ඒ ප්‍රේමය ඒ රාගය ඇති කරන්නේ නිසා ඒක දැක්ක පමණින් නතර කරන්න පුළුවන් නම් සද්දයක් ඇහිච්ච පමණින් නතර කරන්න පුළුවන් නම් දිට්ඨ සුත මුත ඒ කියන්නේ මුතේ කියලා කියන්නේ නාසයට දිවට කයට දැනෙන දැනීමක් ඒ පමණින් නැත කරන්න පුළුවන් නම් හිතට විඤ්ඤාතයක් ඒ පමණින් නැත කරන්න පුළුවන් නම් එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යතෝකෝතුං මේ යතෝකවන්තේ මාලික පුත්ත නැතේන. එතකොට උඹ ඒකෙන් ගහ ගන්නෑ. ඒකෙන් අවුල් කර ගැනීමක් කරන්නේ. එතකොට යතෝකෝ යතෝකෝතුං මාලික පුත්තේ නැතේන තතෝතුං මාලික පුත්තේ නැතත්. එතකොට මාලික පුත්ත ඒක උඹව කෙලසන්නෙත් නෑ. උඹ ඒ කල්ලාන සැලසුම් හදන්න යන්නෙත් නැහැ. හොඳ නරක කියන්න යන්නෙත් නැහැ. විනිශ්චය කරන්න යන්නෙත් නැහැ. ප්‍රතික්‍රියා කරන්න යන්නෙත් නැත්නම් ඒක ආපිට ඒකට විඥානේ නැහනේ. විඥානේ තිබුණත් ඒක ආපිට උඹට කරදර කරන්නෙත් නැහැ. එතකොට එතකොට ඔබ එතනත් විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්න බෑ. මෙතනත් විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්න බෑ. දෙක අතරමැදවත් නැහැ. ඒ නිසා විඥානයේ තරම ප්‍රතිෂ්ඨාව නැති කරගන්නවා අපපතිත්‍ිත බවටපත් වෙනවා ඒක ඕක තමයි මම නිවන කියන්නේ ඒ මනසයි එතකොට බොහෝම නිවන සන්තිකේ නිවන ළඟ ඉන්නේ කියලා ඒ මහණෝගේ පුත්තු ස්වාමීන් වහන්සේට දෙන්නේ සමීකරණ විතරයි මේ වැඩේ කරන්න ඕන සමීකරණ විතරයි එතකොට මහණෝගේ පුත්තු ස්වාමීන් වහන්සේ මේක දිරවගෙන මේක වටහාගෙන හොඳයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ කියපු දේ තේරුණා නම් මට මෙන්න මෙහෙමයි තේරෙන්නේ කියලා යා අර බුදුසසුන් වහන්සේට කට උත්තරයක් බඳිනවා. එහෙම නැත්නම් යාගේ වැටහීම විස්තර කරන්න යන තැන තමයි ඇත්තටම අපිට භාවනාවට අවශ්‍ය කර්ම දහනකමට අහන්න ලැබෙන්නේ නැත්නම් ਸਰවචනාසික විස්තරයත් බොහොම ගැඹුරුයි බොහොමත්ම කෙටි. නමුත් අර මානුක පුරුෂාංශ දීපු උත්තරේ නිසා අපිට මේන් යම් කිසි විදිහකට භාවනා ජීවිතයට යම් ප්‍රමාණයක් මොනවද කියන්නේ ගුරුවරුකම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි එදා ගත්තා නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතු. යම් කිසි කෙනෙක් දැනගන්නවා මේ චිත්තක්ෂණේ පහළ වෙන රූපය රංජනය කරොත් තමයි කිලස්මතු වෙන්නේ. ඒක නිසා මේ රූප දැක්කට මම රංජනය කළ යුතු නෑ කියලා එහෙනම් ඒ රූපත් එක්ක ගැටෙන්න යන්න එපා. විනිශ්චය කරන්න යන්න එපා. එහෙම වුණොත් ඒ රූප අපිට අපිට ගහන්නේ නෑ. අපිට කෙලස් දෙන්නේ නැහැ. ඒ නිසා නසෝ රජ්‍යතු රූපේචු රූපන් දිස්වා පතිසිත රූපේ දකින්නකොට මම දකින්නවා කියලා මෙනෙහි කරෝ අහනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි ආනපනි කරනවා නෙවෙයි සක්මන් භාවනා නෙවෙයි දැන් මම දකින්නවා මගේ ඇහෙන් විඥානේ පහළ වෙලා තියෙන්නේ ඒ විඥානේ පහළ වීමට වර්ණ රූපයක් ඉදිරිපත් වෙලා තියෙනවා ඒක මම රංජනීය කරන්නේ නමුත් තමන් කරගෙන ගිය වැඩෙන් පැත්තකට හැරිලා එහෙම නැත්නම් අපි හිතමු ඊයේ ගත්ත නිදර්ශන හැටියට পায় මම දක්වන වශයෙන් බලබල යන කෙනාගේ හිත පැහැරගෙන චක්කු විඥානය පහළ වෙනවා. එතකොට ඒ චක්කු විඥානයේ පැහැරවීමේ පැහැරගන්න ඒක කුචුකවන විදිහේ ඒක ධනවන විදිහ හැඟුම් ධන විදිහ රූපෙකුත් ඉදිරිපත් වෙනවා. ඒ ඇහැට රූපය අපි කියන ආපතගත වෙනවයි කිය. ආපතගත වෙනවත් එක්ක මේ යෝගාවචරය ෆ්ලෑෂ් වෙලා යන නිසා සතිය පිහිටුණා දැන් මගේ කාය විඥානය නෙවෙයි හිත තියෙන චක්කු විඥානය කියලා. ඒතර රූපන් දිස්වා පතිස්සතෝ විරත් චිත්තෝ වේදේති. ආ එතකොට දන්නවා මේ දකින්න රූපේ කහ පාටයි නිල් පාටයි ස්ත්‍රියාවක් පුරුෂයෙක් එනවා යනවා ආදි වශයෙන් දැක්කට ඒක පිළිබඳව රතියක් ආශාවකින් නෙවෙයි බලන්නේ මොකද එයා දන්නවා මේ මගේ සක්මනට බාධාවක් වෙන්නේ. පිට පිට ගිහිල්ලා තියෙන්නේ. ඒක දිගේ යන්න ගත්තොත් හිතට කෙලෙස් එන්න තියෙන්නේ. ඒ නමුත් ඒ රූපේ ඊටාම බලවත්. ඇහත් නොසන්ඩාලයි. ඇහත් රූප බලනවා. නමුත් සතිය පිටිපස්සට වෙලා බලා ඉන්නවා විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිට්ඨති. ඒ දකින්න රූපේට බැසගෙන අනේ මම ලස්සන රූපයක් දැක්කම මේක ෆොටෝ ගන්න ඕනේ මේක ලොකු කරන්න ඕනේ මං හෙටත් මෙතෙන් දෙන්න ඕනේ වශයෙන්. ඒකට ඇලි බැඳී ගැනීමක් නැහැ. අජ්ජෝස තිට්ඨති කියලා කියන එකට බැස ගැනීම නැත්නම් ඒක ප්‍රපංච කරනවා කියලා කියන්න පුළුවන්. ඒ මතුවෙච්ච රූපය තණ්හා භරිතව, මාන භරිතව, ditthi භරිතව මමෙක් මමයි රූපේ දැක්කේ කියන ක්‍රමයට ඒක අභිනන්දනය කරන්නේ නැහැ. ඒක නිසා ඒකේනා නසෝ රජ්‍ය මේ නසෝ රජ්‍යති රූපේසු රූපන් දිස්වා පච්චිත පතිසතෝ විරත් චිත්තෝ වේදේති තංචනාජෝස තිට්ඨති. ඉතින් අන්නේ වෙලාවේදී බුදුරජාණන් කියන යථාස පස්සතෝ රූපං ඒ වෙලාවේදී මනුෂ්‍ය රූපයක් දකින්න තමයි. රූපේ නොදක්කා කියලා කියාගන්න යන්නේ නැහැ. යථාශපස්සතෝ රූපං සීවතෝ ചാපි වේදනං. ඒ රූපේ හොඳ නරක බවට වින්දනයක් තියෙනවා. එයා දන්නවා මම දැක්ක රූපේ මනාප එකක්. අමනාප එකක් කියලා. නමුත් ඒවන් අපචිනතෝ දුක්ඛං. ඒ මනුස්සයාට එතකොට ඒ දුක ඒ රූපේ නිසා එන්න තියෙන දුක පිළිබඳව ප්‍රමාණකරණයක් මේ කරගන්න වැරද්ද පිළිබඳව දිග බල දැනගැනීමක් තියෙන නිසා ඒ පුද්ගලයා දැනගන්නවා මේක ප්‍රියමනාප වැඩි වෙන්න වැඩි වෙන්න කෙලස් දැනික වැඩි. ඇහ ඉක්මීමකින් අඩු වෙන්න අඩු වෙන්න ඇහ කියන දේ අහන්න නැති වෙන්න වැඩි වෙන කෙලස් උපදින වැඩි. නමුත් දැන් Taman ඒක දකිමින් ඒක සිද්ධ වෙන හැටි බලමින් එවන් අපචින්නතෝ දුක්ඛං සන්තෝ නිබ්බාන උච්චති. එයා මේ දුකේ ප්‍රමාණය මේ වර්තමාන මොහොතේ දැන් මම රූපයත් එක්ක කටයුතු කරන්නේ. ඒ නිසා මගේ කනෙන් කෙලෙස් උපදින්නේ නැහැ. මගේ නාසයෙන් කෙලෙස් උපදින්නේ නැහැ. දිවෙන් කෙලෙස් උපදින්නේ නැහැ. කයෙන් කෙලෙස් උපදින්නේ නැහැ. හිතෙන් කෙලෙස් උපදින්නේ නැහැ. උපදින්නේ මෙතනයි. ඒ නිසා ඇහෙන් රූප උපදිනවා කියලා සතිය පිහිටපු ගමන් එයාට තේනවා අනික් පහේම මට අරසාව තියෙනවා. මට දැන් තියෙන මේ උපදින කෙලෙස් ප්‍රමාණය පිළිබඳව ප්‍රමාණකරණයක් පොත් ලැබීමක් කරන එකයි. ඉතින් එහෙම කරන්න පටන් අරගත්තොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒකේන මේ ජීවිතයේ වශයෙන් අමාරු කටයුත්තක් කරනවා. කීයතිනෝ පචීයති කියලා සඳහන් කරනවා. යාට එන්න තියෙන කෙලෙස් ප්‍රමාණයක් මේ ලස්සන රූපයක් දැකලා ඒ සමගින් සතිය සක්මණෙන් කැඩුනා. රූපෙට ගිහිල්ලා තියෙනවා. මම රූපේ දැන් මෙනෙහි කරමින් ඉන්නවා. නමුත් ඒ මෙනෙහි කරන රූපයෙන් කෙලෙස් බෝ වෙන්න දෙන්නේ නැතුව ක්ෂය කරමින් ඉන්නේ. වැය කරමින් ඉන්නේ. එහෙම නැත්නම් නිරෝධ කරමින් ඉන්නේ කෙලෙස් පැහැවන්න දෙන්නේ මේක කියන්න පුළුවන් ditta ධම්ම වේදිනීය වශයෙන් ඒ කෙලෙස් වලට එන වෙහෙස විඳිනවා. නමුත් ඒක සම්ප්‍රායික වශයෙන් උපපජ්ජ වේදිනියක් වෙන්න දෙන්නේ නැහැ. උපපජ්ජ වේදිනියක් වුණොත් හත් ගුණයකින් ගෙවන්න වෙනවා. ditta ධම්ම වේදිනීය වශයෙන් ගෙවනව නම් ඒකට අමාරුයි වෙහෙසයි. නමුත් පැහැවන්නේ කෙලස් මෝරන්නේ අපි සාමාන්‍යයෙන් ඔය කුෂිකර්ම ගණනට කියනවා තමන්ගේ ශේස්ත්‍රය ගොවිබිම එක දවසක් එක අවුරුද්දක් තනකොළ පැවැවිලා ඇට හැදුනොත් හත් අවුරුද්දක් තනකොළ නෙලන්න වෙනවා. ඇට වලින් හත් අවුරුද්දක් ඇට දෙනවා. ඒක නිසා තනකොළේ නැත්තම් ඒ තියෙන අනවශ්‍ය ගස්වල මල්ලෙන්ද ඉසල විනාශ කරන්න ඕන. ඒ වෙලාවට සෙනග නැහැ, මට මහන්සි අනම්මනම් කියලා බෑ. මල් ආවොත් හත් අවුරුද්දක් මං එලන්නවා. පැලන් එලන්නේ. තනකොළ මේව කරන්න. ඒ වගේ තමයි මේ මේ රූපය දැකලා එන්න තියෙන කෙලෙස් කීයති දන්නවා මේක මෙනෙහි කරනවා කියන එක ලේසි නෑ. රූපයක් දකිනකොටම රූපය මෙනෙහි කරනවා කියන එක ලේසි නෑ. මොකද අපේ හිත මත් කරගෙන අපේ හිත ඇදගෙන යන්නේ. තමයි සක්මනකින් බවක් දන්නේ. නමුත් සරුවචන් වහන්සේ අපිට බොහෝම සාධාරණව පෙන්ලා දීලා තියෙනවා. ඔබ සක්මන්ට හිත බැඳලා කරපන්. ඒක තමයි ධර්මයේ. ඒක තමයි භාවනාව. නමුත් මේ රූප වලින් බාධා එනවා. සද්ද වලින් බාධා එනවා. ඒ බාධා එන වෙලාවේදී ඒ සද්දය, ඒ රූපය විනිවිදලා. එහෙම නැත්නම් ඒක හරහා බලලා ආයෙත් සක්මන්ට යන්න පුළුවන් නම් ඉදිරිපත් වෙච්ච රූපය සේවතෝ ചാපි වේදනං යථාස පසතෝ රූපං රූපේ දැක්කත් වේදනාව වින්දත් කෙලස් වැයවීමක් පිසක්කා කෙලස් එකතු වීමක් වෙන්නේ නැහැ. අම්බෙච්ච වෙලාවේ නැත්නම් හැකි පළවෙනිම අවස්ථාවේ නැවතත් යනවා සක්මනට ගිහිල්ලා රසා කරගන්නවා මෙයා ඊට පස්සේ ඇහැට දුවයිද කනට දුවයිද නාසයට දුවයිද දිවට දුවයිද දන්නේ මොකේට දිව්වත් ඒ පේන රූපාරම්මණය හෝ සද්දාරම්මණය හෝ ගන්ධාරම්මණය රසාරම්මණය නෙවෙයි කෙලස් තියෙන්නේ කෙලස් තියෙන එකට තමයි දක්වන අකල් එනිසා මේ රූප ශබ්ද ගන්ධ රස බලනකොට රංජනීය කරන්නේ නැති ස්වරූපින් ඒක දිහා බලනවා කියන්නේ තපස. රංජනීය කරන ස්වරූපින් ඒක දිහා බලන කියන්නේ රස ආස්වාදේ. කාම භෝගී රස ආස්වාදේ. ඉතින් මේක වස්තුකාමයේ අයින් කරනවට වැඩිය ඉතාම අමාරුයි. වස්තුකාමයේ නම් ඔය තම තියෙන තමන් සතු වස්තුව දස දාන වස්තු වශයෙන් කාටට දීලා දාන එකයි තියෙන්නේ. නමුත් ඒ ඇහෙන දකින්න රූපයක් දක්පාසම ඒකේ මේ කෙලස් නොපදනා විදිහට කටයුතු කරනවා කියන එක ඒකේ තියෙන ප්‍රධාන ලාභය තමයි ඒක දැකගත්ත දවසේ පේනවා දකින්න රූපය මත නෙවෙයි කෙලස් තියෙන්නේ මම ඒකට දක්වන ආකල්පේ මතයි ඒක නිසා අනිත් දවසෙත් මට භාවනා කරන රූපයක් පෙනියන මම බලනවා ඒකෙන් කෙලස් ඇති නොවන විදිහට ගන්න එහෙම නැත්නම් ඕනේ මිහිරි අමිහිරි සද්දයක් වරේ අපු ගමන් මගේ හිත සද්දෙට යනවා මම සද්දයක් කියලා මෙනෙහි කරලා ඒකෙන් ඒක විනිශ්චය කරන්න ගිහිල්ලා සතුටු වෙලා අසතුටු වෙලා নানা විදියෙන් ඒකේ බෝ වෙන්න තියෙන කෙලස් වෙනුවට මේක නෑ වුණා වගේ සද්ද නෑ වුණා වගේ හැසිරෙන්න පුළුවන් මොකද ਸਰවඥාන්සේ සඳහන් කරනවා මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේට යන්නේ ඉස්සලා සුත්‍රි සුතමත්තම් භවිෂති ඒක ආවේ ඔබට කෙලස් උපදවන්න නෙමෙයි කෙලස් උපදවන්නේ උඹේ උපදි සම්පත්‍ය මතයි උඹේ රුචි අරුචිකම් මතයි උඹේ අබ්බැහියන් මතයි ඒ නිසා මේ බණ කියනකොට මේ පටිගත කරන යන්ත්‍රයේ ශබ්ද වදිනවා. නමුත් පටිගත කරන යන්ත්‍රේ කවදාකවත් කෙලස් උපදින්නේ ඒක කරන්නේ එන ශබ්ද ගන්නවා විතරයි. ඒක සබ්බ්‍යා සබ්බේ තෝරන්න යන්නෙත් නෑ. ලොකු පුංචි තෝරන්න යන්නෙත් නෑ. වාර්තා කිරීම විතරයි. ඇත්තටම අපේ කනේ තියෙන ඔච්චරයි. ඒන සංඥාව කම්බරේට එන සංඥාව වහාම විද්‍යුත් චුම්බක ආවේගයක් වශයෙන් හෝ එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍යයක් වශයෙන් මොලේ ඒ සද්ධාහන තැනට යනවා. ගිය ගමන් එයා පරණ තියෙන එක්කමත් එක්ක සංසන්දනය කරලා ඒක තැම්පත් කරගන්නවා වර්තමාන මොහොතේ Taman දකින සද්දේ ඊට පස්සේ වහාම මේ දැක්කේ සුබ දෙයක් අසුබ දෙයක් ඔබ අනතුරුදායක ඉන්න තැනක ඉන්න ගැළවියන් එහෙම නැත්නම් වර්ණා වාසියක ඉන්නේ ඔබ බදාගනින් කියලා අපිට එවනවා සංඥාවක් ඒ අර සද්ධාහන මධ්‍යස්ථානේ. ඊට පස්සේ අපි අහන්නේ තවදුරටත් ඒන සද්ද නෙවෙයි මේ අපිට අර මධ්‍යස්ථානෙන් දීපු ඒක හොඳයි කියලා අන්දපු ඇඳුම හෝ ඒක නරකයි කියලා අන්දපු ඇඳුම තමයි දාන. දකින්නේ. ඊට පස්සේ ඉතින් අපි ඒකත් එක බුදුන් පටලවිල්ල පටලවා ගන්නවා. ඒක නිසා කම්බරේ නම් කරන්නේ මේ සුප් සද්ද පටිගත කරන්නේ අන්තරේ වැඩි. ඉතින් ඒක ඇත්තටම නතර කරන්න භාවනාවක් කරන්න ඕනේ නැහැ. ඒක සරුවචනන්සේ දී යති සාධකයක් විදිහට පෙන්වන සුති සුත්තමත්තම් භවිෂ්‍යති. නිසා යෝගාවචරය ඒක වාසියට ගන්නවා. මේ සක්මනේ ගිහිලා හැරෙන වෙලාවේදී එන රූපේ එන සද්දේ තමන්ට කෙලසු පොදවන්න තියෙන අවස්ථාවක්. නමුත් තමයි ලෑස්ති වෙලා යනවා. ලෑස්තිලා ගියාට පස්සේ සාර්ථක වෙලාවක වාසනාවන්ත වෙලාවක රූපයකට ගිය බව දැනගන්න පුළුවන් වෙයි. දැනගත්ත ගමන් ඒක රංජනය කරන වෙනුවට ඒකෙන් ඇති වෙන්න පුළුවන් කෙලස් ගෙවි යන තාලයකට, වැය වෙන තාලෙට, නිරුද්ධ වෙන තාලට බලන්න පුළුවන් නම් එතකොට මේ යෝගාවචරය ඇත්තටම ඉදිරිපත් වෙච්ච අරමුණෙන් විශාල කුසලතාවයක් දිනු කරනවා. විශාල දක්ෂතාවයක් දිනු කරනවා. ඊට පස්සේ ඒක හොඳට මණ්ඩි බැස්සට පස්සේ හොඳට අහුණාට පස්සේ ආට තේරෙනවා මේක දුක ඇති කරන්න පුළුවන් දේ මම අද අවුල් කරගන්න නැතුව මේ තමයි දුක මම ඒක ඇල්ලුවෙත් නෑ ඒක මට කරදර කෙරුවෙත් නෑ මේ දෙක මැදක් නෑ ඒක නිසා මම ඒක දුක්ඛ සත්‍ය වශයෙන් මම තේරුම් ගත්තා මට හීන මට හානි කරන්න දුන්නේ නෑ කියලා ඒ නිසා වෙන කෙනෙකුට නම් ඒක බාධාවක් ඒක තමන්ගේ භාවනා ගැම්ම කඩන දෙයක්. නමුත් දවසක මෙන්න මෙහෙමයි දුක හටගන්නේ කියලා දැනගත්තොත් සර්වඥයන් සඳහන් කරනවා මහණෙනි දුක නම් ඇත්තටම දුක මම නෑ කියන්නේ නමුත් මේක පරම දුක්ඛ සත්‍ය බව තේරුම් ගැනීම තරම් මනුස්ස ලෝකෙට වෙන රසාස්වාදයක්. අපි මෙතෙක් කල හිතුවේ මේ දකින්න රූපේ කෙලස් තියෙන කියලා. ඒ වුණාට හිත සතියක වඩාගෙන සක්මන් කරන ගමන් මුදුවර සතියෙන් ගිහලා දැන් හැරෙන තැන මට මුඛාක් හරි අමලියක් කරදරයක් වෙනවා සද්ද රූප පේනවා අන්න ඒ වෙලාවේදී මට මේක දැක්කන්ට ලැබේවා කියලා ගිහිල්ලා ඒකේ කීයතිනෝ පචියති ඒ වෙලාවේදී දකින්නකේ වෙහෙස නැත්තම් මේ කෙලෙස් උපදින්න තියෙන එක කාගෙන කෙලෙස් නොපදින්න කටයුතු කරලා මෝරන්න ඉඩ නොදී කටයුතු කළොත් තේරෙන පටන් ගන්නවා ලෝකේ කොච්චර කාම දනක නැත්තම් කාම වස්තුන්ගෙන් පිරලා තිබුණත් හික්මීමක් ඇති මනුස්සයාට ඒකට ගිහිල්ලා ඒකෙන් ගහ ගන්න නැතුව ඒකේ කෙලස ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ කියන සසරවතෙන් සඳහන් කරන්නේ ඔබ අතීතු වල නැත්තම් වසභාජනයේට අත දැම්මට මුකුත් වෙන්නේ නැහැ. අතීතු වල තිබුණොත් වසභාජනයේ අත දිගේ උඩට යනවා. ඉතින් ඒ වගේ දෙයක් කියනකොට සර්වචනාංශේ නිකන් කෙලස් වලට උසුළු විසුළු කරනවා. කෙලස් එච්චර ලොකු වෙන්නේ Tamange කොන්ද පය නැත්තම් තමයි. Taman ඒකට ලෑස්ති වෙලා ගියේ නැත්නම් තමයි. නමුත් ඒ ලෑස්ති වීම ඨටමලා කෑකොස්සන් ගහලා කරන එකක් නෙවෙයි. ක්‍රමිකව සතිය වඩ아가න ක්‍රමයෙන් සතිය මේ සමාධියත් වඩ아가න ක්‍රමයෙන් Taman ඒ ගත්ත මූල කර්මස්ථානයේ ආරසාවක් කරගෙන ඒ එන බාධා වලටත් එන්න දෙන්න. බාධා ඇවිල්ලා පුළු පුළුවන් තැනින් පුංචි එන කරදරයක් හරහා මේක වමතින් ඇල්ලුවා නම් දුක උපදින තිනවා දෝතින් ඇල්ලුවොත් දුක උපදින. ආන එක තේරුම් ගන්න එක මම තවත් ශක්මනට පරිබාහිර වූ තව නිදර්ශනයක් මම කියන්නම්. ඒකත් හුඟක් වෙනකොට මේ වෙනකොට හුඟ දෙනෙක් අත්දකලා තියෙනවා. අපි ආනපන සති භාවනා කරනකොට මුලදී ඒ තද බල නිවර්ණ බලපෑම් වලින් බේරිලා අපි යම් වෙලාවක ඒ ආස්වාද ප්‍රසවාස දෙක කීකරු කරගත්තයි කියලා හිතමු. සියුම් සූක්ෂම භාවයටපත් කරගත්තා. පත් කරන වෙලාව බලාන ඉන්නවා පුළුවන් තරම් ඒ විවේකේ වැඩි වෙයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ මහසිසඩෝ ස්වාමීන් වහන්සේ ඒකට ගොඩාක් තොරතුරු හොයලා කියනවා. පළවෙනිම එනකොට ඒක විනාඩි 45ක් විතර හිටිනවා. ඒක හොඳට වශී කරගත්ත එක්කනට පැයකමාර පන්නනවා. සමහරු ඒ ගාක් පින් කරපු යත්තන්න පැය දෙක දෙකයි කාලක් විතර ඉන්න පුළුවන් ඒ විවේකයේ සම්පූර්ණ කාම වස්තුන්ගේ සමුගෙන කයෙන් සමුගෙන රූප සද්ද ගන්ධ තියෙනවා නමුත් කිසියම් දෙයකින් තමන් මේ වෙහෙසටපත් වෙන්නේ හරියට අර ਸਰවචනාංශ කරපු අදිෂ්ඨාන වගේ පොකුරු ඇස වසිනවා කැමති නම් අදිෂ්ඨාන කරන නොතෙමී ඉන්න. එතකොට තෙමෙන්නේ නැහැ. කැමති නම් අදිෂ්ඨාන කරන නොතෙමෙන්නේ එතකොට තෙමෙන්නේ. ඒ වගේ තමයි ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් අපි පුංචිවට හඳුන්වා දීමක් තමයි ඇත්තට මේ වගේ වැඩමුළුවකදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් අපි හිතමු එහෙම ගිහිල්ලා විනාඩි 35ක් 40ක් වගේ ඒ විවේක අවස්ථාවේ හිටියයි කියලා. දැන් යම් වෙලාවක මේක කැඩෙනවා. ඒ විවේක தત્ත්වය කැඩෙනකොට ඒක කැඩෙන්නේ සද්දකින්. සමහරට කකුලේ එන වේදනාවකින්. එහෙම නැත්නම් හිතවිල්ලකින්. ඉතින් එතකොටම නිකන් මේ ඇඟ රත් වෙලා ඇවිස්සිලා වක් හිටක් ගලේ ගැහුවා වගේ, කබරෑ පොළොවේ ගැහුවා වගේ හැම තැනින්ම අවුල් වෙන්න පටන් ගන්නවා. අර තිබුණේ ගොනුව, අර තිබුණ එකලස ඔක්කොම නැතිලා. ඒ කියන්නේ හරියට යන්තම් කාන්දම් වෙච්චි යකඩ කැලලා රත් කරපුවාම අර පරණ තිබුණු කාන්දම යකඩ වෙලා ඒකේ තියෙන අංශු විසිරලා යනවා වගේ ඒක පහට විසිරී ගියාම Tamanට ලොකු ශෝකයක් ඇති වෙනවා. අනේ මෙච්චර වෙලා ලස්සනට හිටියා කවුරු හරි කැස්සා. එහෙනම් මේ කකුල වේදනාවක් ආවා. එහෙනම් හිතවිල්ලක් ආවයි කියලා ඒ කෙනා නැගිටලා යනවා සලුව ගසා දාගෙන දන්නෙත් නැහැ. අර ඇතිවිච්ච අවුල වියවුල ඊට ඉස්සලා තිබුණු මේ ශාන්ත භාවයත් එක්ක බලනකොට මිච්ඡර ආයාසෙන් උපයාගත්ත මේ ශාන්ත භාවය අනේ කිසියම් ගාණක් නැතුව කිරිබිම්මල් නැට්ටක් කඩනවා වගේ ආලකොල්ලන්දක් හැදි ගන්නවා වගේ කවුරු හරි ඇවිල්ලා පොඩ්ඩක් සද්දකින් මේක කඩලා දාන. කකුලේ ආපු වේදනාවකින් කැඩෙනවා. ඊචිවිලකින් කැඩෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී <clears throat> ඒ යෝගාවචරය මේ தত্ত্বය දවස් 7ක් 8ක් එක දිගට බුද්ධ විඳනනම් කමඨාන් සුද්ධ කරනකොට කියනවා මේක කාගේවත් දෝෂයක් නිසා වෙච්ච එකක් නෙවෙයි. ඒකයේ පටන් ගන්නකොට තිබුණ සංඥාව හැටියට පටන් ගන්නකොට තියෙන සමාධිය හැටියට විනාඩි 35 40 ඉන්නවා. ඊට පස්සේ ඒක ගැලවෙනවා. ඒ විනාඩි 45 35 ඉන්නකම් සද්ද නොතිබුණා නෙවෙයි. වේදනාවක් නොතිබුණා නෙවෙයි. හිතේ නොතිබුණා නෙවෙයි නමුත් බුදු ආරස්සාවක් තිබ්බා. නමුත් දැන් අපේ හිත ක්‍රමයෙන් ඒ ඒ විවේක තැන ඉඳලා උඩට උඩට උඩට සංවේදීතාවය වැඩි වෙලා එනකොට කොයි එකත් වගේ ඉද්දන ගතියක් තියෙනවා. ඉද්දන ගතිය ආපු ගමන් තමයි අපි ඒ අර ඔක්කොම කඩලා ගිහිල්ලා සමාධිය නැති වුණා සතිය නැති වුණා කියලා අපි චෝදනා කරන්නේ. ඉතින් මෙන්න මේක පොඩ්ඩක් බලහන ඉඳලා ඒකේ ලස්සන සාධනීය පැත්තක් තියෙනවා. යම් විදිහකට හිත සද්දයකට ගන්නවා කියලා හිතමු වේදනාවකට එහෙම නැත්නම් හිතවිල්ලකට. එතකොට ඒක හොඳට තේරුම් ගත්තොත් දැන් මම ඉන්නේ අවිශ්විච්ච මනසකින්. සතියේ නැහැයි කියන මනසකින් සමාධිය නැහැයි කියන මනසකින් ආත්ම අනුකම්පාවකින් බලාපොරොත්තු සුන්වීමකින් නමුත් මේ අවුල ඇස්සේ හොඳට බැලුවොත් මේ ශාන්තිය එnde ඉස්සෙල්ලා ආනාපානේ සංසිඳුණාට දැන් ආය ආනාපානේ මතුවලා තියෙනවා. එතකොට මේ යෝගාවචරයට අර පේන රූපහරහා ශබ්දහරහා එහෙම නැත්නම් වේදනහරහා නැත්නම් හිතවිලි හරහා Tamanට ආනාපානේ අල්ලගන්න පුළුවන්. නැයි කියපු සංසිඳනවා කියපු අතිසූක්ෂම භාවයටපත් වෙච්ච ආනාපානේ නැවත අල්ලගන්න පුළුවන් වුණොත් එයාට සිද්ධ වෙනවා ඒ ඇඟ පුපුරු ගහද්දී වේදනාව එද්දී සද්ද ඇහෙද්දී හිතවිලි තියෙද්දී ඒ අස්සෙන් ආනාපානේ තියනවදෝ නැද්දෝ කියලා බලන්න. ඒලට ආනාපාන විශේෂයෙන් නැගිටලා ආරක්ෂකයක් ආරක්ෂකෙක් විදිහට ඉන්න ගතියක් තියෙනවා. ඉතින් කවදාද යෝගාවචරයක දැනගත්තොත් ඊට පස්සේ අර ඒ වේදනා හිතවිලි සද්ද ඇවිස්සලා තිනවා. ඒකට පොඩ්ඩක් අතපය හදාගෙන ඒකට පොඩ්ඩක් යටත් වෙලා ආයතර ආනපාන දැම්මොත් ආය සංසිද්ධිමකට යනවා. එතකොට මේ යෝගාවචරය එකම පරියංකයේ දෙවෙනි වතාවට සංසිද්ධිමට යනවා. නමුත් ඊට පොඩ්ඩක් ඉස්සලා එනේ ඇවිස්සිල්ල දිහාවට द्वේෂයෙන් බැලුවොත් එහෙම නැත්නම් ඒක කාලකන්නිකමක් විදිහට බැලුවොත් දිගටම කෙලෙස් උපදිනවා දිගටම ද්වේෂයක් උපදිනවා දිගටම ඉතින් චෝදනා කරනවා කවුරු හරි මට කරදර කරා එහෙම නැත්නම් පරණ කර්මයක් ආවා මගේ සීලය හොඳ නැහැ මගේ සතිය හොඳ නැහැ මගේ සමාධිය හොඳ නැහැ නමුත් යෝගාවචරය දැනගන්න ඕනේ ඒ සංසිඳුණාට පස්සේ හිත ආයෙසරයක් අරමුණු ගන්න තැනට එනවා. අර සංසිඳන කියන්නේ අරමුණු ගන්නෑ, නිමිටි ගන්නෑ, ස්වභාවික ලක්ෂණ මොකුත් නැහැ. Taman ගිහිල්ලා විවේක වෙනවා. ඊට පස්සේ ආය අරමුණු ගත්තට පස්සේ දැන් මෙයාට තියෙන්නේ ඒ අරමුණු හරහා එක්කෝ මූල කර්මත්තාන්ට ඊට දාන. නැත්නම් මේ පේන අරමුණත් දිගට අර සක්මන් කරනකොට රූපයක් දැක්කා වගේ ආ දැන් මට තියෙන්නේ වේදනාවක්. දැන් මට තියෙන්නේ සද්දයක්. දැන් මට තියෙන හිතවිල්ලක් කියලා ඒකත් එක්ක වැඩ පටන් ගන්න. වැඩ පටන් ගත්තොත් සහතිකයක් දෙන්න පුළුවන්. එක සැරයක් දෙසරයක් කරනකොට ඒක අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. නමුත් සහතිකයක් දෙන්න පුළුවන් අර පළවෙනි වතාවට ආනාපාන සංසිඳව ගන්න පළවෙනි වතාවට විවේකයට යන ඉක්මනින් බොහෝම ඉක්මනින් දෙවෙනි සැරේ ආයෙ සමාධියකට යනවා. සමාධියකට හරි සංසිඳන තැනකට යනවා. ඉතින් දැන් යෝගාවචර හිතන හරි දෙවෙනි වතාවටත් මම මේ ගත දැන් හරි ඉදිනුව තමයි කියලා. නමුත් දෙවෙනි වතාවේදී පළවෙනි වතාවේ පමණ විවේකේ ඉන්නේ පළවෙනි විනාඩි 35 40ක් හිටන දෙවෙනි වතාවේ විනාඩි 10න් වගේ නැගිටලා ආයෙත් අවසන්. අවසන් පස්සේ යෝගාවචර තියෙන ආයෙත් අවිශ්චිච්ච අරමුණ හෝ මූල කර්මත්ත අරගෙන මූල කර්මස්ථානේ අරගෙන මේක සංසිඳෝන එකයි. යන්නේ විදිහට යන්න යන්න යන්න යන්න මෙතෙක් Taman නොදැක්ක චිත්ත වීදියක් දැක ගන්නවා. පළවෙනි රවුමේදී ගොඩක් වෙලා යනවා ගොඩක් සාන්ති වෙනවා දෙවෙනියට දෙවෙනි සැරේදී මේ උපදේශ දරගෙන කමඨාන සුද්ධ කරන ආය සාන්ත කරගත්තොත් ටික වෙලාවක් සංසිඳනවා ආය අවිස්සෙනවා නමුත් අර ඉස්සල තරමට අවිස්සෙන්නේ නැහැ තුන්වෙනි වතාවට ආය යනකොට ඉස්සල තරම් වෙලා යන්නේ අවිස්සෙන්නේ නැහැ එතකොට තේරෙනවා මේක හරියට යෝගාවචරය අහුන්තර වශී කරගත්තොත් සංසිඳුණොත් හිත අවිස්සෙනවා අවිස්සුණොත් හිත සංසිඳෙනවා මේ දෙකටම සමහිත ගන්න පුළුවන් නම් හිතා ගන්න ඒකයි අපේ අභ්‍යාසය. දැන් අපිට තියෙන්නේ පළවෙනි වතාවට ඇතිවෙච්ච අර විවේකේ. පළවෙනි වතාවට ඇතිවෙච්ච සතිය. ඒ සමාධිය ගෙදර ගෙනියන්නත් තියෙනවා නම් හොඳයි කියලා. අනේ කවද්දා ඒක එන්නේ කියලා පුදුමාකාරයකට ඒ රංජනීය කරන ගතියක් ඒ රංජනීයට සාපේක්ෂව ඒක කලමන දෙයට ද්වේෂ කරනවා. මේ දෙකෙන්ම බෑ අපිට දෙවෙනි වතාවේදී Taman කරා පැමිණිච්ච ඒ අරමුණ විනිවිදගෙන මූල කර්මත්තාණ්ඩ යන්න හෝ නැත්නම් ඒ කෙලින්ම අරමුණ වේදනා වශයෙන් සද්ද වශයෙන් සීපත් කරලා සංසිඳව ගන්න ඕ ලැබෙන්නේ. ඉතින් මේ විදිහට එක පරයන්කයකදී මේකේ සංසිඳීම් ඇවිස්සීම් සංසිඳීම් ඇවිස්සීම් දකිනකොට ඒ යෝගාවචරයා මේ ක්‍රියාවලියේ එහෙම නැත්නම් මේ ප්‍රස්ථාරයේ එහෙම නැත්නම් මේ තරංග මාලාවේ ඈතට යන්න යන්න පේනවා පුංචි ගැස්සිලින පුංචි සංසිඳිලි තියෙනවා පුංචි ගැස්සිලින පුංචි සංසිඳන ඔච්චර තමයි කරන්න පුළුවන් උන් යහට කරන්න දෙයක් නැහැ එලට යෝගාචර තියෙනවා සද්ද තියෙනවා සංසිඳීමකුත් තියෙනවා ඒ වගේම සංසිඳීම තියෙනවා ඈතින් සද්දක් තියෙනවා ආන්න ඒකට මේ යෝගාචරයා එකඟ වෙච්ච දවසේ මට කරන්න පුළුවන් මෙච්චරයි. දැන් අපිට තේරුම් ගන්න බලන්න මේ පුංචි දුක් පැමිණෙන්න පුළුවන් දුක් යම් ප්‍රමාණයට තඩමාරු කරගන්න දැන් ගන්න. යෝගාචර කවදාකවත් එක 100 100ක් බස්සන්න හම්බෙන්නේ කිසිම දුකක් නොදැනී කිසිම අරමුණක් නොදැනී ඉන්න තත්යක් නැහැ. මේක පුංචි පුංචි කම්පන චංචල එනවා. එන තාක් වේදනා සම්පූර්ණ චේතනිකයි. එන තාක් හිතවිලි සියල්ල අචේතනිකයි. එන ශබ්ද සියල්ලම තමයි නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ. එව්ව දිහා බැලුවොත් කලමෙනවා. ඒ අස්යෙන් අර විවේකයට නැත්තම් ඒ වෙනකොට ඇත්තටම ඊට සාපේක්ෂව අරමුණක් මත වෙනවා. නැත්තම් විවේකයේ මේ වෙලාවට අපිට මාධ්‍ය කරගන්න පුළුවන්. විවේකයට හිත දැම්මොත් අර වගේ මේ විවේකයේ බාධා වෙලා නැහැ. ඉතින් ඒක දිනු කරගෙන දිනු කරගෙන යන්න පුළුවන්. දිනු කරන ගියාම යෝගාවචරය දවසක අහයි මම මේ ඇති කරගත්ත විවේකේ හුදකලාව ඉස්තිර වශයෙන් කඩන්න පුළුවන් කිසිම බලවේගයක් ලෝකේ නැහැ. පාකාලික කඩනවා කරනකොට පස්සේ හිත නරක කරගත්තේ නැත්නම් ආයෙත් හිතෙන් යන්න පුළුවන්. ඒ తాවකාලික වෙන දෙයට හිත නරක කළොත් මාර පාක්ෂික වෙනවා කෙලෙස් උපදිනවා ද්වේෂය. ඒකට ගණන් ගන්න නැතුව උපේක්ෂාවෙන් ටිකක් අවිසිරුත් කමන්නේ ටිකක් සංසිරුත් කමන්නේ මේ අවිශ්චිම සංසිතුම ප්‍රත්‍යুৎපන්න ධර්ම දෙකක්. අවිචිනොත් සංසිතනවා සංසිනොත් අවිශ්චිනවා. ඒ නිසා ඒක දිගටම යන්න දුන්නොත් යම් ප්‍රමාණයකට හිතේ කෙලෙස් තියෙනවා. පුංචි පුංචි ශබ්ද ඇහෙනවා. ඒක පිළිබඳව මේකේ අර කියන විදිහට යථාහස පසතෝ රූපං සේවතෝ ചാපි වේදනං. එතකොට එයා රූපත් දකිනවා යම් යම් පුංචි පුංචි මනාපමනාවන් පහළ වෙනවා. මොකද දුරදි කියන්නේ නැහැ. යම් යම් පුංචි පුංචි ශබ්ද ඇහෙනවා. අනේ නදකින් කියලා තරහත් වෙනවා. සමහරට ආ හොඳයි කියලා සතුටක් වෙනවා. නමුත් එයා දන්නවා ඒක තිබ්බට ඉෂ්ටිල හානියක් කරන්නේ නැහැ. ඒ වගේම හිතවිලිත් එනවා. නමුත් ඒ හිතවිල්ලක් දිගට මුල් බැහැගෙන yaadෙන්නේ නැහැ. එතකොට පේනවා මෙවුවා නිකන් නෙළුම් පතට වැටිච්ච වතුර වගේ නෙළුමේ ගෑවිලා නැහැ. නෙළුම් පත උඩ තියෙනවා හෙල්ලෙනකොට එහාට මෙහාට යනවා. ඒකට පේනවා මේ දෙක දෙකක් අපි මෙතෙක් කල් පෘථග්ජනව කෙරුවේ මොකද්ද? මේ එන්න එන එකෙන් හිතමනාපකම් අරගෙන ද්වේෂ කරගෙන බුදුමාකාර දුක්ඛං ආචිනතෝ දුක් රැස් කිරීමක් කරා. ඒ මොකද අපි මේක දිහා බැලුවෙම මම භාවනාකාරයෙක් මට 100 100ක්ම සාන්ත සුන්දර අවස්ථාවක් ඕනේ. ඒක ආවට පස්සේ මරණ ගම්ම තියෙන්න ඕනේ කියන මම ඔලමුල අදහස්. එහෙම නැත්නම් ඕනෑමට වැඩිය මේ ධර්මයේ අව탁සිරු කිරීමෙන් ඇති වෙන දෙයක්. ඒ නිසා ඒක ආවට පස්සේ ඒ චූකාවතරය ආය අවිශ්වෙන බව හොඳට දැනගන්න. අවිශ්වෙනුන පස්සේ අතහරින්නේ ඒක ආයෙත් කීකට් කර ගන්නවා. කීකට් කරලා මෙහෙම යන්න පටන් ගත්තාම මේ යෝගාවචරයට ඇති වෙන මේ චිත්ත తত্ত্বය අපි සාමාන්‍ය උපේක්ෂාව කියලා කියනවා. අපිට ඒක කියන්න පුළුවන් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන අපි දාන්න ගැමි භාෂාවට දාන්නත් පුළුවන්. මේකට සර්වඥාන්ස කියන්නේ තතතාවය කියලා. තතතාවය කියන්නේ එහෙව් ගතියක් තියෙනවා. කැළඹුණත් නිශ්චල වුණා සැලෙන්නේ නැහැ. නොසැලෙන ගතියක් තියෙනවා. ඒ තතතාවය බුදුහාමුදුරණ තථාගත කියලා කියන්නේ ඒක කෙල පැමිණිච්ච අපිට ඉච්චර කෙල පැමිණෙන්නේ බෑ. නමුත් රහත් වෙන්න සෝවාන් වෙන්න ඉච්චර කෙල පැමිණෙන්න ඕනෙත් නැහැ. මේක කරන්න පුළුවන් දෙයක් කියලා තේරුම් ගන්න එක විතරයි තියෙන්නේ. අන්නේ තතතාවයට ගියාට පස්සේ මේකම වෙන්න ඇති ওই චීනේ තාවෝයිසම් කියලා කියන්නේ. චීන චීන අදහසක් තාවෝයිසම් කියලා. පැමිණි කිසිම දෙයකට ප්‍රතික්‍රියා කරන්න එපා. ඒක එන්නේ පාඩමක් උගන්නන්නයි. ඒ නිසා ඔබ ඒව වෙනස් කරන්න ගත්තොත් ඔබ දීර්ඝ කාලයක සංසාරයකට කෙලෙස් උපදවනවා. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහල කියන වචනේ කියන්නේ තතතාවේ කියලා. තාවෝයිසම් කියලා ඩාවෝයිසම් කියලාත් ඒක චීන කාර්යය කියලා දෙනවා බොහොම ගැඹුරු ධර්මයක්. ඒකට බුදුරජාණන් වහන්සේ තව වචනයක් පාවිච්චි කරනවා අතම්මේතා කියලා. ඒ ඇතිවිච්ච සද්දෙට හෝ වේදනාවට හෝ කෙලෙසට ඒ සද්දෙන් ඒ වේදනාවෙන් ඒ කෙලෙසින් මමය හට ගන්න දෙන්නේ. තද්මය මමේ හට ගන්න දෙන්නේ. ඒකට කියනවා අතම්මේතා උත්තා භගවතා. මේව ඇවිල්ලා පොඩ්ඩක් ඇවිල්ලා යනවා. නමුත් මේ හැම එකක්ම ගේ ගා ගන්න ඕන කමක් නැහැ. ඒව ඇවිල්ලා පිටදොරෙන්ම යනවා. යන්න ඇරලා ඉන්න. ආන්නේ විදියට මේ මගේ නිකන් යමි ව්‍යවහාරේ කියන විදියට කොස් කපන්න ඉස්සලා අතේ පොල් දෙක ටිකක් ගාගෙන පටන් අරගත්තාම කොස් කිහිල් කොහොල ගෑවෙන්නම අඩුයිනේ. ඇත්තටම කොස් කැපුවට පස්සෙත් පොල් තෙල් ගන්න පුළුවන්. නමුත් ඊට වැඩිය ලොකු ආනිසංශයක් තියෙනවා. කොස් කපන්න ඉස්සලා පොල් තෙල් ටිකක් ගාගෙන සමාන භූමි තෙල් හිටන් ගන්න. ඒකට ගෑවෙන්නෙම නැහැ. ආන්නේ වගේ මේ යෝගාවචරයා මේ මානුක්‍ය පුත්තු සාංශය සඳහන් කරන්නේ නසෝ රජ්‍යතු රූපේෂු ඒව ආවයි කියලා රංජනය කරන්න යන්නෙත් නෑ ගැටෙන්න යන්නෙත් නෑ එමතින් එතනක් හෝ මෙතනක් ඒක මට වේවා කියලා නැත්නම් ඒක මට ඒකෙන් මට නම්බුවක් වේවා කියලා එතනක් මෙතනක් සකස් කරගන්න නැතුව ඒ දෙක මැදත් නැති වෙන්න පටන් ගත්තට පස්සේ මේ දත් 32 මැද දිව බේරිලා ඉන්නවා වගේ යෝගාචර පිටියක් සකස් කරගන්නවා ඒකට අපි විවේකී කියලා කියනවා පිටියක් සකස් කරගන්නවා ඒකට අපි හුදකලාව කියලා කියනවා පිටිය සකස් කරගන්නවා අපිට විශ්‍රාමය කියලා කියනවා. ඒකෙදී කෙලෙස් ඕනේ තරම් තියෙනවා. හැබැයි ඉච්චර බරපතලට එන්නේ එන හැම දෙයක් පිළිබඳව ආවද වරින් වර ඇත්තටම කෙලෙස් සතකා ටිකක් ගහ ගන්න එකක් වෙනවා. නමුත් අර කොල්ල ටික කරේමේ ගෑවුනට පස්සේ මේ ඇඳගෙන ඉන්න ඇඳුමක ගෑවුනොත් එහෙම භූමිතල් කතාව හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒක අයින් කරන්න ඕනේ. අපේ පැත්තේ කියන කතාවක් තමයි කොස්කාල්ට හාමුදුරන්ගේ සිවුරෙත් කොල්ලා කියන්නේ. ඔක්කොගේම කොල්ලා. පොඩි උන්ගෙන ගන්න දෙයක් නැහැ. මොකද වැල හොරටු කාලා කාලා හැම තැනම කොහොල. නෑ ඒව අයින් කරන භූමි තෙල් ගාලා හරියන්නේ නෑ. නමුත් මූලික මූලික සංසිද්ධියට උත්තරයක් මේ කතා කරන්නේ ක්ලේශකමද? වස්තුකාම නෙවෙයි. නමුත් සර්වචනසේ පෙන්ලා දීලා තිනවා එහෙම දෙයකට මනස සකස් කරගන්න වස්තුකාම දීලා දැමීමේ පුරුද්ද නැති කෙනාට කරන්න බෑ. වස්තුකාම දීලා දීලා තමයි යා ඒකෙන් ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා මේකෙන් අර පරිත්තං දුක්ඛං කියනක පුංචි පුංචි දුක් මතින් තණ්හාවක් මාන්නයක් දිත්‍යක් මමෙක් කම්මේතාවයක් ඇති වෙන්න දෙන්නේ නැතුව අතම්මේතාවය ඇති කරගෙන තතතාවය ඇති කරගෙන ඒකෙන් තණ්හා මාන දිත්‍ය ඇති නොකර ගන්නා ඒ මැදමාවත කවදාකවත් කාටවත් හදපු එක සුපර් මාකට් එකෙන් ගන්න බෑ. තමන්ම හදාගන්න. ඉනේන තමන් කරා පැමිණෙන දුක් කරා ඒක හදාගත්තට පස්සේ ඒකේ පුදුමාකාර ආධ්‍යාත්මයක් තියෙනවා. කාටවත් හොරකම් කරන්න බෑ. කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නත් බෑ. ඒකට අපි කාම වස්තුවක් හම්බෙච්චාම නැදයින දෙන්න, යාළුවන්ට දෙන්න, ආදි වශයෙන් කාම වස්තුවෙන් කිලේශ කාම මේ කෙලෙස් උපදවනවා. ඊට පස්සේ ඒක අපි කියනවා කාම තණ්හා කියලා. ඊට පස්සේ අපි අනුක්ඛයට දීමහරහා නැත්නම් අනිත් අය ගැන මෙතන නැති කෙනෙක් ගැන කල්පනා කරලා හෙට ගැන කල්පනා කරලා ප්‍රියමනාපය කල්පනා භව තණ්හාව ඇති කරගන්න. ඒ ප්‍රයත්නේ අසාර්ථක වෙනකොට විභව තණ්හාව වෙනවා. දැන් මේ ඇති කරගත්ත අතම්මේතාවයට කෙලෙස කාමෙන්නත් බෑ. නැත්නම් කාම තණ්හාව වෙන්නත් බෑ, භව තණ්හාව වෙන්නත් බෑ, විභව තණ්හාව වෙන්නත් බෑ. පුදුමාකාර ලෙසිලක් ලෙසලා තියෙනවා. ඒක තමයි මේ ਸਰුවචනංශි බොහොම ආඩම්බරයෙන් බොහොම උජාරුව ඒ තමන් කරා පැමිණෙන අයට කියන්නේ මේ දුක ඉල්ලගෙන කන එකක්. ඒකට ක්‍රමිකව වැඩ කරගෙන ගියොත් මේ දුකේ තියෙන බරපතල දුක් තියෙනවා පුංචි දුක් තියෙනවා ඒ පුංචි වයිදී නැත්නම් දැනට චිත්තසංතානයේට ඇතුල් වෙලා දැනටමත් විෂ බීජ වෙලා තියෙන දුක් මේ විදිහට මෙනෙහි කිරීමෙන් රංජනය නොකරන මානසිකත්වයකින් යෑමෙන් ඒව එන්නෙපයි කියලා වෛර නොකිරීමෙන් බේර ගන්න පුළුවන්. ඒ ඒ ඒ කියන સંદર્ભයේ බුදුරජාණන්සේ කියන කිසිම තිරසනෙකුට ගන්න බෑ කියලා. තිරසනාගේ මානසිකත්වේ නැත්නම් තිරසනාගේ පරිණාමයේදී එයාට ඒක ඇවිල්ලා නැහැ. දැන් අපිට මේක ඇවිල්ලා තියෙන ස්වභාවික වර්ණය හරහා. ස්වභාවික වර්ණයේදී සිද්ධ වෙන්නේ අපකරා බියජනක එළවෙන සුළු අනතුරක් ආපු ගමන් මේ යන්ත්‍රණය හැදිලා තියෙන්නේ ඒකට වහාම එක්ක දුවපන් එක්ක ගහපන්. මේක එක්ක දුවලා බේරියන් එහෙම නැත්නම් මේකට ගහපන්. ඉතින් මේ ක්‍රියාව අපි කැමැති වුණත් නැති වුණත් අපි සංසාරේ දිගට ගෙනල්ලා තියෙනවා. එහෙනම් කැමැති වුණත් නැති වුණත් අපි මොලේ විතරක් නෙවෙයි ස්නායු සෛල වල විතරක් නෙවෙයි ශරීරේ පුරාම තියෙන හැම සෛලයකම RNA DNA වල මේ මේ ප්‍රෝග්‍රෑම් එක තමයි තියෙන්නේ. ඒ නිසා එක එක කෑල්ලකට කියලා දෙන්න ඕනේ නැහැ බයක් ආවම මොකද කරන්න ඕනේ කියලා. එයා කරනවා. නමුත් ඒ නිවනට නෙවෙයි. මේ මමයා රකින්නයි. ඒක කරන්නේ තණ්හාව රකින්නයි. එහෙම කරන්නේ පැවැත්ම රකින්නයි. ඉතින් ඒ නිසා ඒතා කාලයක් ගොනු වෙලා ආපෝ තත්ත්වගත වෙලා ආපු මේදී අර එක චිත්තක්ෂණයක නසෝ රජ්‍යතු රූපේසි රූපන් දිස්වා පතිස්සතෝ කියලා අර හදාගත්ත සතියකින් රූප දකිනවා රංජනය කරන්නේ නැහැ. නමුත් දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරගන්න පුළුවන්. එතකොට ඒ කෙනාට යථාසපසතු රූපං සීවතෝ ചാපි වේදනා. එයා රූප දැක්කත් වේදනාව වින්දත් එයා ඒකමම කියා ගන්න යන්නෙත් නෑ. ඒකෙන් මමෙක් හදා ගන්න යන්නෙත් නෑ. දෙක අතර මැදත් නෑ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මොනම දෙයකටවත් ඇඟිලි ගහන්න බැරි වෙනවා. අඩු ගානේ ඒ තණ්හා චෛතසිකය කියලා කියන්නේ විඥානයේ දරුවෙක් නේ. චිත්තචෛසික වල හිත කියන විඥානය ඒකේ දරුවෙක් තමයි තණ්හාව කියලා කියන්නේ. අඩු ගානේ මහය කාටවත් ඇඟිල්ල ගහන්න බැරි වෙනවා. විඥාණයටවත් පදනම නැති වෙනවා. ඒක නිසා මේ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ කෙලෙසයක් ඇති විට පමණයි. එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දිට්ඨියෙන් ඇල්ලුවොත් පමණයි. ඒ නිසා මොනම ප්‍රශ්නයක් ආවත් Tamanට එහෙම නැත්නම් මොනම ගැටලුවක් ආවත් Tamanට ඒක පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා මේක මට ප්‍රශ්නයක් උනේ තණ්හාවටද මගේ මාන්නෙටද මගේ සක්කාය දිට්ඨියද කියලා ඒක හරියට අල්ලගන්න පුළුවන් වුණොත් ආය කමටන් සුද්ධ කරන්න ඕනේ නැහැ. තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ ප්‍රශ්න නගන්නේ, සැලෙන්නේ, සැලසුම් හදන්නේ ඔක්කොම කරන්නේ මේ එක්ක තණ්හාව රකින්න, එක්ක මාන්නය රකින්න, එක්ක ඒ දිත්‍ය රකින්න. නමුත් ඒ තණ්හාව රැක්කත්, මාන්නය රැක්කත්, දිත්‍ය රැක්කත් ඒක කවදාකවත් ඒ තණ්හා මාන දිත්‍ය සහිත පුද්ගලයාගේ සුභ සිද්ධියට වැඩ කරන්නේ නැහැ. එයා ගෙනියන්නේ සංසාරයට. එයා කරන්නේ ಜಾතිය බෝ කරන්නේ. එයා කරන්නේ කාම තණ්හාව වඩන්නයි. ඒ නිසා මෙයාගේ අන්තරේ ක්‍රියාකාරකම් ඒක සමීකරණේ පැත්තකට හොඳට බලන ඉඳලා ඉඳලා ඉඳලා තමයි බුදුරජාණන්සේ අඩුම තැන බලලා දුර්ලභම තැන බලලා එහෙන බහක් ගන්න. ඒක නිසා තණ්හාව වේදනාවක් මෙතන මෙතන ඇතර මෙතන වේදනාව ඉස්සර වෙලා තියෙන්නේ වේදනාවක් ඇති වෙච්ච ගමන් අසතියෙන් අමනාපයෙන් හිටියානම් අසතියෙන් අසම්පජාඤ්ඤයෙන් අනිවාර්යෙන් ප්‍රේමනාපකම පහළ වෙනවා තණ්හාව පහළ වෙනවා ඒ නිසා වේදනාපච්චය තණ්හා කියලා අපි ඒ දොළොස් ආකාර පරිසම්පාදේ කියනවා මෙතනදී කරන්නේ වේදනාපච්චය පඤ්ඤා. එනේන වේදනාවේදී සති සම්පජාඤ්ඤය උස්සලා තියෙනවා. ඔබ ඉන්දෝනේ සක්මනේ ඔබ දන්නවා දැන් මෙතෙන් යනකොට රූප සද්ද එන්න පුළුවන්. ඉතින් හොඳ සැලකිල්ලෙන් ඉඳලා ඒ හැරෙන වෙලාවේදී කෙලස් එයි. පුළුවන් තරම් ඒකට කෙලස් වලට දොස් නොකිය මේ යාන්ත්‍රණයේදී ආ බලාගත්තොත් වාංගුවට ඕනනම් වම දකුණ ගන්න පුළුවන්. ආයෙත් වම දකුණට ගිහිලා අරස කරපන්. එතකොට ගිනිච්ච සතිය ආපහු එන්න පුළුවන්. විනිච්ච සතිය හැරිලා යන කොටත් ගේන්න පුළුවන්. මේවට කියනවා ඉරියාපත සංදි කියලා. සර්වඥාන්සේ සඳහන් කරනවා මේ මිනිස්සයා කියන සතාට තියෙන ගාය කොච්චරද කියනවනම් ඉරියව් මාරු කරන්නේ නැතුව ඉන්න බෑ. කොයි වෙලාවෙත් එහාට දඟනවා මෙහාට දඟනවා හිතනවා මේවා නැටුම් කියලා. හිතනවා මේවා මේ දක්ෂ රංගන කියලා. බුදුරජාණන්සේ කියනවා නච්චම් බික්කවේ උම්මත්තකම් කියලා. නැටුම කියන්නේ මහන්නේ පිස්සුවක් කියලා. ටෙලිවිෂන් එකේ නටනවා පේනකොට ඇත්තටම අර මයි ළඟ හිටිය ඒ හාමුදුර කෙනෙක් නැන්නම් එයා මුග කාලින්ගෙන් දැකගෙන යගෙන පිරිමි නටනවායි කියලා කියන්නේ වමන යන වැඩක් කියලා කියනවා. යanu නම් ඉතින් නටන්න පුළුවන් જાතියනේ. ඒකට එහාට නටනවා මෙහාට නටනවා ඒ රංගනේ තමයි. පිරිමි අර ඇඳගෙන හරි මේ නටනකොට හරි නිකන් අජූහයි. මොකද පිරිමියා ඉන්නේ ඒකට නෙමෙයි. පිරිමිතේ ගෑනු නටනකොට බලන්න. ඒක යත් වෙන වියද්දි කරන්න ගලන රටන්න ගියා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ නච්ඡම් භික්කවේ උම්මත්තකම්. ඒ නැතිවීමේ කොච්චර අපි ඒකට පුරුදු කරලා තියෙනවද කියනවනම් ඒ කීරියාවක ඉන්න බැරිකම තමයි මේකේ තියෙන්නේ. හැබැයි ඉරියාපත හැම හන්දියකම කෙලස් ප්‍රවාහයක් එනවා. ඉරියව් මාරු කරන හැම තැනකදීම ආශාස ප්‍රසවාසයට මාරු වෙනකොට වම දකුණේ රූපයක් බලන තැනට යනකොට එහෙම නැත්නම් තිබිච්ච විවේක ස්ථානයක පහට කඩලා යනකොට මේ හැම සංදි ස්ථානකම අරමුණු ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි නොකළොත් මම නැවතත් කියනවා එනේන අරමුණු ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි නොකළොත් අරමුණු වල විශාල කෙලස් ප්‍රවාහයක් එනවා රතෙන්ද ගිනියපු ඒ සතිය සුන්නත් දූලි වෙනව හැරෙනකොට. ඉතින් එතකොට යාට අත්දැකීමේ එකතුවක් වෙන්නේ. ඉතින් කැඩෙනවා මෙතනින් කැඩෙනවා නිකන් හරියට මේ අඟුලිමාල හමුදුරෝ ඇඟිලිමාලේ කරේ දාගන්න ඉස්සෙල්ලා මරපු මිනිස්සු එක්කෙනෙක්වත් වැඩක් උනේ නැහැ. අතන තිබ්බ මෙතන තිබ්බ කපුටෝ කෑවා හිවල්ලු කෑවා අන්තිමට මිනිහෙක් මරලත් ඇඟිල්ල ගත්තට වැඩක් උනේ නැහැ. මොකද ඇඟිල්ල ගඳයි. අන්තිමට බැලුවා දැන් කරන්න දෙයක් නැහැ. මේ සිනිගඳයි. මේක කරේ දාගත්තේ නැත්තම් කොච්චර මරුවත් වැඩන්නේ. ඉතින් හන්දි ස්ථානදී හිත කඩා ගන්න යෝගාවචරයේ අඟුලි මාලාර මාලේ දාගන්න ඉස්සෙල්ලා යෝගාවචරේ. පස්සේ මෙයාට තියෙන මේක කෙලවරක් කරන්න බෑ. ඇඟිලි මාලේ දාගත්ත පස්සේ උට නමක් පට බැඳුනවා. අඟුලි මාලයි කියලා වස්ස සිනිගඳ. එකමිට හිතන්න මොකක් හරි කුණු වුණාට පස්සේ ඉතින් ඉතින් කාගෙන යන්නේ අර ගුරුවරයාගේ මේක ඉෂ්ටකරනද ඉතින් ඇත්තටම බුදුම විඳිල්ලක් විඳවන්නේ. ඒක කරෙත් දාගෙන කඩුවක් අරගෙන මිනිහෙක් මරලා තව එකක් ඕකේ පටල ගන්නවා කිව්වහම අන්නේ වගේ අත්දැකීම එකතුවක් උනේ නැත්නම් අපි කියන්නේ ගඟ තීන කැපුවා වගේ. ඉතින් මේ බණක් අහගෙන ඉන්නකොට වෙන්නේ යකෝ මම මෙච්චර කල් කිරුවේ ඒකනේ කියලා එක පාරට අර චින්තාමය ඥාණය ඇවිල්ලා එයාට උදව්වක් කරනවා මම අනිත් දවසේ මෙතනදී මේක ගැස්සිලා යන්න දෙන්නේ මම පුළුවන් නම් ඒ ටික ගඟට ඉනි කැපුවට ඉනි ටික එකට බැඳලා දාන්න. ඒක ඉනි ටික එකට බැඳලා දැම්මම ප්‍රශ්නේ නැති නාස්ති වෙන්නේ. කපන කපන ඉනිය විශ්කිරුවොත් ඉවරයි. ආහනේ විදිහට යෝගාවචර යම් දවසක මේ සංසාර පුරාවට ගෙනාපු මේ දේ තේරුම් ගත්තොත් ඒත් සරුවචන් වහන්සේ සඳහන් කරනවා කීප දෙනෙකුට තමයි මේ මේ විදිහට කෙලස් කියවල නිවන් දකින්න පුළුවන් වෙන්නේ මේ පුද්ගලයා ආපහු ගෙදර ගියාට පස්සේ බරපතල කෙලස් වෙන මාර්ග ආශේවනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා සංවරා පහතබ්බා කියලා ගොඩාක් කෙලෙස්ෙන්න තියෙන මාර්ග තමන්ගේ ජීවන රටාවේ වෙනස් කරන්නත් ඕන. දැන් මේකේ කරන්න පුළුවන් කන් ඇඳෙන් ගන්න ප්‍රමාණය විතරයි. උදැල්ලෙන් ගන්න ප්‍රමාණය මේකෙන් අයින් කරන්න බෑ. ඒ නිසා මේ විදියට චිත්තසංතාණය ආපු කෙලෙස් වලින් විසඳන්න ගියාට පස්සේ පේනවා මේ පුංචි කෙලෙස් ඩිංගකින් තමයි මේ සේරම වෙන්නේ. නමුත් අපි කවුරුත් එක්ක ගහපැන ගන්න වෙලාවක. කවුරුත් එක්ක පටලවා ගන්න වෙලාව කොච්චර කෙලෙස් කන්දක් එනවා. ඒක නිසා ගියාට පස්සේ කියන්නේ මේ වගේ දෙයක් තේරුම් ගත්ත කෙනා වෙනසටත් වඩා වගකීමකින් වචනයක් කතා කරනකොට මෙනෙහි කරලා මෙනෙහි කරලා තමයි කතා කරන්නේ මේකෙන් මොන විදියෙ පටලවිලක් වෙයිද නැහැ. අනිවාර්යයෙන්ම sannivedane වෙන්නේ නැහැ වචන වලින්. වචන කියලා කියන්නේ ආර්යම ගුණවර්පයක්. යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොය තමයි. ඒ නිසා sannivedanaye කතා වැඩි වෙන්න වැඩි වෙන්න මේ අතිශෝක්තියට වැඩි වෙනවා කිසිම sannivedanayak වෙන්නේ. ඒක හරියට දන්න කෙනා, ඒ කියන්නේ sannivedanaye වටිනාකමත් ඒ වගේම කෙලින්ම මාතෘකාවට කතා කරන දන්න කට්ටිය තමයි අද ලෝකේ පාලනය කරන්නේ. වෙන කවුරුවක්වත් නෙවෙයි. ඒ කියන්නේ sannivedana ශේෂ්ත්‍රය information technology ලොක්කයි කියලා කියන්නේ. එතකොට දන්නවා හරියටම ඇණෙන් ගහන්න ඇණේට ගහන්න මිටියට. අපි එහෙම නෙවෙයි යන්නේ කොයිද කියලා අහපම මල්ලේ පොල් කියනවා. ඉතින් හැමදාම මේ අවුල තියෙනවා. එනිසා යම් දවසක මේ විදිහට ඒ කෙලෙස් ස්වરૂපේ දැකලා ඒ දේ තව කෙනෙකුට කියලා දෙන එකට ධර්මය කියලා කියනවා. එයින් පිට කතා කරන සේරම සම්පප්පලාප කියලා කියනවා. එයින් පිට කතා කරන සේරම කාමයේ දනවනවායි කියලා කියනවා. එහෙම නැත්නම් මම ආයනේ වැඩි කරනවායි කියනවා. එහෙම නැත්නම් මාන්නේ වැඩි කරනවා. ඒක නිසා අපි මේ අර නසෝ රජ්‍යතු රූපේචි රූපන් දිස්වා පතිස්සතෝ කියලා වගේ වචනයක් කතා කරන්න ඉස්සර වෙලා මම මේ කතා කරන වචනය ඇත්ත දෙයක් වෙච්ච විදියට කියනවා අනුන්ගේ හිතසුව පිණිස කියනවා වචන මෛත්‍රියෙන් කරනවා කියලා එම කතා කරන්න පටන් අරගත්තොත් වචනයක් කතා කරන එකක් නෑ කතා කරන්න බෑ ඒ තරම්ම මේක පැටලව අවබෝධ කරගන්න තියෙන හැඟීම් වැඩි ඒ වගේම ක්‍රියා කරන්න ගියාම දැන් කවුරු හරි ඇවිල්ලා මට මේ දේ කරලා දෙන්න කිව්වට පස්සේ යාගෙන් 100ක් විශේෂණය කරගන්න ඕනේද ඇත්තටම මොකක්ද ඕනේ කියලා කියන්නේ එහෙම නැත්නම් අපි කරන්නේ කලුවා මාරපන් ගියා වගේ අපි උන්ට මොකද්ද කරලා තියෙනව අර මනුෂ්‍ය කීපෙක නෙවෙයි. ඉතින් අන්තිමට වස්තුවත් විනාශයි, අන්‍යෝන්‍ය අවබෝධයත් ඉවරයි, ක්‍රියාකාරකම් වලින් අන්තිමට ගඟට ඉන්න කැපුවා වගේ වෙලා තියෙනවා. ඒ වගේම මනසෙමුත් අපි තව කෙනෙකුට උදව් කරන්න හදනවා, නැත්නම් තව කෙනෙකුට හිතසුව සලසන්න හදනවා කියලා කියන්නෙම තණ්හාමාන දිත්තේ. ඇත්තටම අනිත් මනුෂ්‍ය කැමති නෑ අපි අතපල්ලේ වැටෙන්න. ඒ මනුෂ්‍ය කැමති නෑ කායවත් අනුකම්පාවක් ලබන්න. මේ මේ දිමාපුවේ දරුවන් අතර තියෙන පටලවිල්ල ඕක. දෙමාපියෝ හිතනවා දරුවෝ ඔක්කොම මේ මම පාලනය කරනවා කියලා. පිස්සු. ඒගොල්ලන්ගේ කාමසේවණිය ඇති වෙච්ච අතුරුපලයක් දරුවා කියලා කියන්නේ. ඉතින් ඒ දරුවා යාට යට වෙන්න ඕන කමක් එහෙම එකක් නැහැ. හැබැයි දෙමාපියන්ට මෛත්‍රී අනුකම්පාවෙන් කාරණා කියන්න පුළුවන්. ඒ නිසා අද ඒ sannivedanaye අන්තිමටම දුර්වලයි. දෙමාපියෝ දෙමා මේ ඇඟිලි ගහනකොට දරුවන්ගේ කිසි කැමැත්තක් මම ඒ දහසක් මම දැක්ක අර ඒක පිළිබඳව හදපු චිත්‍රපටියක අවුරුදු 13ක ගෑනු ළමෙක් එයා අම්මටයි තාත්තටයි වෛර කරන හැටි. තාත්තගේ උපන්දිනේ එයා ලොකු සංගීත සම්දර්ශන කියලා කියනවා I hate my father's birthday. I hate my mother's birthday. දිගටම මේ සින්දුව තමයි කියන්නේ. ඉතින් එහෙම දරුවෙක් ගෙදරක ඉන්නවයි කියලා කියන්නේ මොන තරම් සංනිවේදනයේ ප්‍රශ්නයක්ද? ඒ නිසා අපිට යම් කෙනෙකුට උදව්වක් කරන්න ඕනේ නම් අපිට ඒක නා එනකන් ඒක නා ආරාධනා කරනකන් ඉන්න වෙනවා. අඩු ගන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ කොල්ලේ පැවිදි කරන්නවත් එපයි කියලා ඇවිල්ලා වැඳලා ඉල්ලුවේ නැත්තම්. උපසම්පදාවක්වත් දෙන්න එපා. ගෞරවයෙන් වැඳලා ඉල්ලුවේ නැත්තම් මොකද මේ සෙල්ලම් නෙමෙයි. නිසා අපි අනුන්ට උදව් කරනවා කියලා කියන කතාවේදී අපේම මම ආයනේ තමයි අපි වඩන්නේ. අපේම මාන්නේ තමයි අපි වඩන්නේ. අපේම තණ්හාව තමයි වඩන්නේ. නමුත් ඒක ලෝකයේ හඳුනන්නේ මේ සුබ සාධනය එහෙම නැත්නම් මේ සමාජ සේවාව කියලා. ඒ සමාජ සේවාව වල තියෙන්නේ තමන්ම මම හොඳයි නේද මම ලස්සනයි නේද මම උඩ නේද කියලා තමන්ම ලොකු කන්දක් උඩ තමන්ගේ ප්‍රතිබිම්බේ තියාගෙන සුදුහුණු ගගා ඉන්න එක තමයි. මම ලස්සනයි නේද මම හොඳයි නේද කියන එක. ඒ නිසා එතන ඇතිවෙන මේ ලේසර් කෙලස් ලේෂ දැකගත්තොත් තේරෙයි මේ චිත්ත ප්‍රවෘතියක් කෙලස් නොයනා තාලෙට රැක ගන්නවා කියන එක භවනාදී විතරක් කරලා බෑ. භවනා දෙකේ යාන්ත්‍රණය පෙනෙනවා. ඊට පස්සේ සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝමනසිකාරේ එදිනදා ජීවිතයේදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ කාරණා ටික සකස් කරනකම් මේ භාවනාවෙන් එච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මේ මේ වගේ විවේක ස්ථානට ආපු කෙනා ආපු නැති කෙනාට වැඩිය තේරුම් ගන්න ඕනේ මම ඉස්සරහටත් එවැනි විවේක තැනකට ආනපන කීකරු කරගන්න කොයි වෙලාවෙ වාඩි වෙන්න ඕනේද කොයි දිශාවට වාඩි වෙන්න ඕනේද සක්මණින් පස්සේ වාඩි වෙනවද කැමෙන් පස්සේ වාඩි වෙනවද කියලා මේ කර්ම කාරණා ටික සපේලා දීමටත් ඒක ඇවිස් වෙන කටයුතු වලින් වෙන්වීමටත් තේරෙන්නේ නැත්නම් යහදී භාවනාවේ ගොමුණුවක් ගැම්මක් ගන්නවා ඒක නිසා ඒ සබ්බාසව සූත්‍රයේදී සරුවඥාන්සේ ක්‍රම හතක් පෙන්ලා දීලා තිනවා දැකීමෙන් මගහරව ගන්න පුළුවන් මේ වගේ කෙලෙස් මම දැන් සක්මන් කර කර ඉනවා මට රූපයක් මතුවුණා මම ඒක දැක්කා සතිමත් වුණා එහෙම නැත්නම් සද්දයක් ආවම සතිමත් වෙනවා ඒක දැකීමෙන්ම සෑහෙන නඩත්තු කරන්න පුළුවන් නමුත් අර කියපු තාලෙට පරිවර්ජනා විනෝදනා එහෙම නැත්නම් මේ සංවර ආදි වශයෙන් ගොඩාක් වැඩ කරන්න තියෙනවා අපි ඇතිනම් අන්තිම දුර්වලයි අන්තිම වල අපි හිතන ඔක්කොම රිට්‍රීට් එකෙන් රිට්‍රීට් එකට ගියාම වැඩේ හරියයි කියලා. එකක් දායකවත් බෑ. ඒකෙන් මේ පිරිසුදුකම දුන්නාට පස්සේ තමන්ගේ වපස් හරිය නැත්නම් වෙන විදිහට කියනවා නම් කය වචන දෙක මනස් මනෝ මේ ව්‍යාපාර සකස් කරගන්න නැතුව ඒක හරියට මේ ප්‍රෙෂර් එක තියෙන මිනිස්සෙක් දීලා ප්‍රෙෂර් එකට ඉන්ජෙක්ෂන් එකක් ගහ ගන්නවා වගේ කොච්චර ඉන්ජෙක්ෂන් එකක් ගැහුවත් ඒ ජීවන රටාව ඒකනම් කනකාම ඒකනම් ආයෙත් ප්‍රෙෂර් වගේ භාවනා මධ්‍යස්ථානයල කොච්චර අපි මේ කෙලෙස් සුද්ධ වශයෙන් මේ පුංචි පුංචි වල අයින් කරත් අපි එදිනා ජීවිතයේ ඒකේ ආදර්ශය අරගෙන මේක සකස් කර ගන්නකම් ගොනු කර ගන්නකම් ඒ මල් මාලයකට මල් ලැබෙනවා වගේ එක අත්දැකීම එකතුවක් වෙන්නේ. ඉතින් ඒක සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක බුද්ධෝත්පාද කාලෙක විතරයි කරන්න පුළුවන් කියලා. මේක අවබෝධ කරාට පස්සේ සත්පුරුෂයන් ඉන්නේ සද්ධර්ම ශ්‍රවණයේ තියෙන ශාසනයේ තියෙන කාලෙක විතරයි Taman ඒක ගොනු කර ගන්න පුළුවන්. මල්ලේ කට හොඳට හිර කරලා බැඳ ගන්නවා. ඒකට තව කෙනෙක් නැහැ. ඒ නිසා මේ පැත්ත අපි ශාසන ගෞරවයෙන් ඒ වගේම ධර්ම ගෞරවයෙන් දවසින් දවස පරිතද කර ගැනීම කරනවා. පරිතද කරනකොට තමන්ටම තේරෙන පටන් ගන්න මේ කන් හැන්දින් අයින් කරන්න පුළුවන් කෙලෙස් කන් හැන්දින් අයින් කරන්න පුළුවන් වුණාට උදල්ලෙන් අයින් කරන්න පුළුවන් කෙලෙස් කන් හැන්දින් අයින් කරන්න බෑ. ඒ ටික පුද්ගලික වැඩක්. ඉතින් ඒක සලකා බලන ගතියක් එනවනම් ඒ පුද්ගලයාට අර කියපු විදිහට සත්පුරුෂ සංශේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසමනසිකාරය කියන පරිසර සාධක සකස් කර ගන්නවා. ඊට සෑහෙන සුතමේ ඥානයක් අවශ්‍යයි. එව නැති එකනා මෙතන හොදනවා ආයෙ මඩේ දාන. ආයෙ මෙතන හොදනවා ආයෙ මඩේ දාන. හොද හොද මඩේ දෙමිල්ල තමයි කරන්නේ. ඉතින් එතන ගියාම මෙට්ට හිවීමක් වෙනවා. අන්තිමට අර ධර්මයේ කෙරෙහි තිබුණ ගෞරවය අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඒකට අර කය වචන මේ තමන්ගේ අවතුම් පවතුම් සකස් කරගත්තේ නැත්නම් මේක ගැම්ම ගන්න බෑ. ඒක නිසා මතක තියාගන්න මේක අධ්‍යත්ත වශයෙන්ුත් දැක ගන්න ඕනේ. බහිද්ධා වශයෙන්ුත් එන්න එන්න කරගෙන යනකොට ඒක වෙනමම විනෝදාංශයක් වෙනවා. ඒ විනෝදාංශය කරගෙන යනකොට ඇතිවෙච්ච සතුට තමයි ඔය අටුවා කතාවල් ලියලා තියෙන්නේ. මේක යම් තැනකදී අඳුල්ලා දුන්නාට පස්සේ ඒ පුද්ගලයා ඒක නැවත බහුලීකත කිරීම සඳහා මොන මොන විදිහට කැපකිරීම කරනවාද කියලා. ඉතින් එහෙම කවුරු හරි කරලා දෙන කම්බලානින් දෙපා මේක ප්‍රඥාවන්තින්ගේ වැඩක්. මම හිතනවා මේ කෙලස් ඇති වෙන ස්වરૂපය පිළිබඳව මේ වෙනකොට ආනාපානේ සංසිද්ධව ගත නැත්නම් සක්මනේ විවේක වෙච්ච කට්ටියට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒකෙන් තමන් තමන්ට ඕනේ කාලසටහන දිනචරියාව ධර්ම ගෞරවය සකස් කර ගන්න ඕනේ. සකස් කිරුවට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙනකොට වෙනකොට පුදුමාකාර ගැම්මක් ඒක ඇතර ප්‍රධානම දේ තමයි එවැනි දැනට ජීවිතය සකස් කරගත්ත කල්යාණ මිත්‍රෙන්න වහා ඇදිලා යන ගතියක් තියෙනවා. සකස් කරගත්ත කල්යාණ මිත්‍රයන්ට ඇදිලා යන ගතියක් තියෙනවා. නමුත් තමන් ඔලොමල ඒ කෙලෙස් තාම කෙරෙනවා නම් සකච්ඡාුනේ නැත්නම් භාවනාදී දක්ෂ වුණාට ඒක එදිනදා ජීවිතය සම්බන්ධ කරගන්න බැරි වෙනවා. ඒක අපි යෝගාවචරයක වගකීමටයි දෙන්නේ. නමුත් අපි සාකච්ඡා කරනවා සාමූහික වශයෙන් එකට යන්න තියෙන ක්‍රම. ඉතින් අද ධර්ම දේශනාවත් සියලු දෙනාටම තමන් ධෛර්යය පිණිස ශක්තිය පිණිස ඇති වේවා. ඊට පස්සේ ඒක ඉදිරියට වැඩවලත් හැකි තාක්තුරට අපි දැන් ඉන්නේ වැඩමුළුවේ හුඟා මැද හරියේ. තව දුරටත් මේ කරන අනුන්ට බාධා වෙන විදිහේ කතා, අනුන්ට බාධා වෙන ක්‍රියා, ඒ වගේම දේවල් හැකි තාක් ධර්මයේ නාමයෙන් අනිත් අයගේ භාවනාවේ නාමයෙන් පුළුවන් තරම් මේ සකස් කරගන්න ඕනේ. එimhe සකස් කරපුවාම මේක සමග්ගානන් තපෝසුකෝ කියලා සියලු දෙනා සමගි වුණාට පස්සේ තමයි ගමන යන්නේ. එකෙක් දෙන්නේ තමයි කප් එක ගන්නෙ. ඒකට කණ්ඩායම දෙන්න ඕනේ සපෝට් එක. දුන්න නැත්නම් කරන්න බෑ. ඒ නිසා මේ කණ්ඩායම වල තියෙන එකමුතුතාවය බොහොම හොඳයි. නමුත් වේිට වැඩිය භාවනා කරපු කෙනා හොඳට ගැඹුරෙන් සලකලා ඒ සියල්ලම ක්‍රියාකාරකම් ඒ වගේම පරියංක ඒ වගේම සක්මන් ගුණයක් ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා